පින්වත් ඔබ සැමට සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් මේ දිනවල ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය සඳුදා දවසේ තඟහරුවාදා දවසෙත් දේශනාවන් පැවැත්වුවා. ඉතින් අද දවසේ උතුම් වූ දහම් කතිකාවතක් බෞද්ධ රූපවාහිනී මැදිරිය තුල මෙලසින් පවත්වන්නට සූදානම්. සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේවත් ඒ වගේම අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද බලන්ගොඩ ආනන්ද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 සිහිය පිළිබඳව සාකච්ඡා කරා. සිහිය උපදවා ගැනීම කියන්නේ මොකද්ද කියලා සාකච්ඡා කරා. අපි හැමදාමත් භාවනා කරනවා. නමුත් බොහෝ වෙලාවට ඒ භාවනාව තුළින් යමක් ග්‍රහණය වෙන්නේ නැහැ සාමාන්‍ය ජීවිතයේදී. සමහර වෙලාවට බොහොම භාවනා කරන අය විදිහටත් සමහර වෙලාවට හරියට නින්දා ලබන වෙලාවලුත් තියෙනවා. වැරදිලා ඒ අනිත් අයට හැම නින්දා කරන්නේ. උත්සාහයක් ගැනීම භාවනා කරන වෙලාවේදී අපිට සිහිය ඉපදින වෙලාවකට නමුත් සිහිය කියලා කියන්නේ ඒ නුවණ පිළිබඳව මේ මේ පංච පාදානස්කන්ධය පිළිබඳව තත්වාකාරය දන්නා වූ නුවණ පිළිබඳ වූ සිහියක් උපදිනවා ඇත්ත తත්වය පිළිබඳව මේකනේ ඇත්ත කියලා නමුත් ඒක බොහෝ වෙලාවට අසාර්ථක වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒව ඒ පිළිබඳව අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරා මේ දින දෙක තුරාවට මොකද්ද කළ යුත්තේ කියලා. කරන්න ඕනේ මොකද්ද සිහිය පවත්වා ගන්නවා කියන්නේ මොකක්ද? ප්‍රායෝගික වැඩපිළිවෙළ සාකච්ඡා කරා බොහෝ ධර්ම කරුණු නෙවෙයි. අපි මේ ප්‍රත්‍යක්ෂා වැඩසටහන පැහැදිලි වශයෙන්ම නිර්මාණය කෙරෙන්නේ අපේ ප්‍රායෝගිකත්වය පිළිබඳව වැඩි අවධානය යොමු කරලා. ධර්ම කරුණු අපි ගොඩාක් කතා කරා නිවන් මාර්ග දේශනා මාලාවේ. මේකේ ධර්ම කරුණු කතා නොකරනව නෙවෙයි. නමුත් අපි වැඩිපුර ක්‍රමවේදයක් සකස් කරගන්නවා ප්‍රායෝගිකව सिद्ध කරන්න. ඉතින් දවස් දෙකක් මම කිව්වා යම් කිසි සිහියක් පිළිබඳව ඒ සිහිය පවත්වා ගන්න අත්දැකීම් ලබා ගන්න කියලා පැවරුමක් විදිහට හැමදාම සල්දාංගහරවද අපිට මොන හරි පැවරීමක් තියෙනවා. ඉතින් ඒ තවත් අහවුරු කර ගැනීමටයි හැමදාම බදාදා දවසේ අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් මේ ස්ථානයට මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනට වැඩමවා ගන්නෙ. ඉතින් ඒ හින්දා අපිට අද දවසේ පුළුවන් වුණා අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය අතිගෞරවනීය අපේ නායක ස්වාමින් වහන්සේව මේ ස්ථානයට වඩමවා ගන්නට ඉතින් අපි මූලික වශයෙන්ම බොහෝ දේවල් සතිපට්ඨාන ගැන කතා කරලා තියෙනවා. අපි මේ වෙලාවේ බලමු යම් යම් මූලාශ්‍ර ඇසුරෙන් අපි මේ ප්‍රායෝගිකව කතා කරපු ධර්මතා සතිපට්ඨානය ඇසුරෙන් ඒ සතිපට්ඨානය පිළිබඳව කොහොමද ඒ ඒ මූලාශ්‍රවල තියෙන විශේෂයෙන්ම ඒකායන මාර්ගය කියලා සඳහන් කරලා තියෙනවා ධර්මයේ ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස අධිගමාය ආදි වශයෙන් නිබ්බානස සත්‍ය ක්‍රියාය ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ කියලා සඳහන් කරලා තියෙන්නේ යදිදන් චත්තාරෝ සතිපට්ඨානා කියලා. ඉතින් මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ එකම මාර්ගය නිවන් දැකීම සඳහා තියෙන ඒකායන මාර්ගය සතිපට්ඨානේ බව. ඒතකොට අපි මේනකොට සිහිය පිහිටවා ගන්නවා කියලා දන්නවා. ඉතින් මේ පිළිබඳ අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ විමසීමක් කරමු මේ ඒකායන මාර්ගය පිළිබඳවත්. ඒ වගේම මේ සූත්‍ර පිටකයේ අපිට දැනගත යුතු තව කාරණා කුමක් හෝ තිබෙනවාද මේ පිළිබඳ නැත්නම් ඒ ඒ එක්කම ඒකායන මාර්ගය කියන කාරණාව මොකක්ද මේ ඇයි එහෙම සඳහනක් තියෙන්නේ කියන එක පිළිබඳව අපි උන්වහන්සේට ආරාධනා කරමු මේ පිළිබඳව මතක් කරන්න කියලා අපිට. අපේ ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. වාසනාවන්ත පින්වතුනි ලෝකනාථ ශාන්තිනායක සම්මා සම්බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද 84000ක් ධර්මස්කන්ධයේ තුල වටිනාම සූත්‍ර සතිපට්ඨානය කියලා අපිට හිතන්න පුළුවන්. ඒතරම් කරුණු රාශියක් මේ සූත්‍රය තුළ ඇතුළත් වෙනවා. අංගුත්තර නිකායෙත් ඒකක නිපාතය දක්වලා තිබෙනවා. සිහිය එහෙම නැත්නම් එළඹ සිටි සිහිය යෝනිසෝ මනසිකාරය පවත්වා ගැනීම තරම් නිවන් දැකීමට වෙනත් දෙයක් හේතු වෙන්නේ නැහැ කියලා. මේ සූත්‍රය තුලත් ආරම්භයේදීම ඒකායන මාර්ගය කියලා විශේෂයෙන් දක්වලා තියෙනවා. ඒ කියන්නේ නිවන් දැකීමට එකම මාර්ගය මෙයයි. අයන කියලා කියනවා මාර්ගයට. ඉතින් එය ඒකායන මාර්ගය. ඒ අපේ ස්වාමීන් වහන්සේ මතක් කළ හැටියට සූත්‍රයේ දක්වනවා ආරම්භයේදීම මේ සංසාරයේ උපදෙමින් මැරෙමින් ගමන් කරන සත්වයාට විසුද්ධිය, එයින් පිරිසිදු වීම ලබා ගැනීමට ඒ වගේම සිතට ඇති වෙන දුක් ඒ වගේම වාචිකව ප්‍රකාශ කරන දුක් කයට ඇති වෙන දුක් ඒ වගේම සමත වශයෙන් සමත භාවනා වැඩිමින් ඥාන උපදවා ගැනීමට විදර්ශනා වශයෙන් විදර්ශනා ඥාන උපදවා ගැනීමට අවසානයේ සාන්ත සුන්දර නිවන් ධර්මයේ පසක් කර ගැනීම සඳහා තිබෙන එකම මාර්ගය මෙයයි වෙනත් මාර්ගයක් නැහැ කියන අර්ථයෙන් වඩා වැඩි අවධාරණයකින් ලෝකනාථ ශාන්තිනායකයන් වහන්සේ මේ ඒකායනෝ භික්කවේ කියන ඒකායන අයම් භික්කවේ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ කාරණේ පිළිබඳව සාකච්ඡා කරනකොට කල්පනා කරනකොට ක්‍රමානුකූල ක්‍රමවේදයක් ඔස්සේ සිහිය පිහිටවන ආකාරය සූත්‍රේ පුරා විස්තර වෙනවා. මේ ඒකායන කියන වචනය පිළිබඳව අපි අවධානය යොමු කරපුවාම තවත් මාර්ග රාශියක් තිබෙනවා. ඒ මාර්ගවලට වඩා නිවන් දැකීම සඳහා පැහැදිලිවම හේතු වෙන නිවැරදිම විශ්වාසකට යුතු මාර්ගය මේ ඒකායන මාර්ගයයි යන අර්ථයෙන් මේ ඒකායන කියන වචනේ සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේදීම සඳහන් කරලා තියෙනවා. දැන් හැම දෙයකම අපිට යම් අරමුණක ඒ කියන්නේ කෙලෙස් නූපදින අරමුණක අපිට දිගටම ඉන්න වෙනවා. එතකොට මේ හැම මාර්ගයක්ම ගත්තාම ස්වාමීන් වහන්සේ සතිය පිහිටුවා ගැනීමෙන් තොරව කිසිම විදිහකින් මේ මේ කාරණාව කරන්න බෑ කියන එක ගම්ම්‍ය වෙනවා. එතකොට ඒක ඍජුවම සතිපට්ඨාන දේශනාවේ වහන්සේ සඳහන් කරා වගේ ඍජුවම සතිපට්ඨාන දේශනාවේ දැඩිවම තියෙනවා මම දැක්ක එක තැනක තියෙනවා අටුවා ග්‍රන්ථයක මුළු ධර්මස්කන්ධයම සතිපට්ඨානය තුල අඩංගු වෙනවා. මේ එතකොට අපිට මේ මේක බොහොම මේ වටිනවා. නමුත් ඒ වගේම අපි දැන් අර්ථ දක්වා ගන්නට සිද්ධ වෙනවා සතිය කියන්නේ මොකක්ද කියලා. ඒක අපි ප්‍රායෝගිකව අත්විඳින විදිහක් ගැන අපි ඊයේ පෙරේද සාකච්ඡා කරා. සතිය කියන එක පිළිබඳව මොකද වැඩි අර්ථ දැක්වීම වලට අපි සමුදායන් හරවද යන්නේ නැහැ. ධර්ම කරුණු ගොඩාක් එකතු කර ගැනීම සමහර වෙලාවට තේරුමකුත් නැහැ යම් දෙයක් ප්‍රායෝගික කරන්න තියෙන බදාදා දවස් අපි යොමු කරන්නේ ඒකට එක දැනක මට හම්බෙනවා සතිය කියන තැන එක තේරුමක් විදිහට නේපක් කියන සමන්නාගතෝ සති කියලා කෙනෙකුට සත්‍ය తත්වය පිළිබඳව උපදින සත්‍ය తත්වය පිළිබඳ නුවණක් ඉපදුනහම ඒ නුවණ පිළිබඳ වූ සිහියයි කියලා. එතකොට දැන් අපි සතිය පිහිටවනවා කියනවා සතිපට්ඨානය කියනවා සති සම්බොජ්ජංගය කියනවා නොයෙකුත් ආකාරයේ එක එක සති බල කියනවා ඉතින් මේ ඔක්කොමත් එක්ක මේ සතිය පිළිබඳව අපි අදහස් කරගන්න වෙනවා අරමුණක යම් වෙලාවක යම් අරමුණකට හිත ඒ අරමුණෙන් පිටට යන්න නොදී තියෙන ස්වභාවයද කියලා. ඉතින් මේ ඒ කියන්නේ අරමුණට යම් යම් අරමුණක් ගත්තාම මොකක් හරි ඒ අරමුණෙන් පිටට යන්න දෙන්නේ නැත්නම් අපේ හිතම ආය අරමුණෙන් පිටට යන්න දෙන්නේ නැත්නම් ඒකම තුල රැඳිලා තියෙන ගතියක් තියෙනවා නම් ඒක ඒ නිවැරදි අරමුණේ හැබැයි. ඒක සතියයි. ඉතින් මේ පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ මුත අපිටසල බලමු. මේ සතිය කියන්නේ මොකක්ද කියන එක මූලාශ්‍රයසුරෙන් අපිට තවත් පැහැදිලි කරන විදිහට අපි මතක් කරොත් මෙතන අපේ හඳුන්නේ දැන් සතිය ගැන කතා කරනකොට විශේෂයෙන්ම අපි හර මතක් කරපු ආකාරයට මේ මොහොතේ සිත පවත්වා ගැනීම සතියයි කියලා අපිට කෙටියෙන් කියන්න පුළුවන්. නමුත් දැන් ධම්මානුපස්සනාව පැත්තේ කල්පනා කරනකොට එතන මේ සතිය පිළිබඳව දක්වනවා තමන්ගේ සිහිය මේ මොහොතේ සිත පවත්වා ගැනීම දැනගෙන තිබීම සතියයි. ඒ වගේම ඒ සතිය අපිට බොහෝ වෙලාවක් පවත්වා ගන්නට අපහසුයි සිත දියුණු කර නැති නිසා යම් මොහොතක අපේ සතිය නැති වෙනකොට සතිය කැඩිලා යන වෙලාවට සතිය බිඳිලා ගියපු වෙලාවට ඒ මම පවත්වාගෙන සිටිය සතිය බිඳිලා ගියා දැන් දැන් මගේ සතිය නැහැ කියලා දැන ගැනීම සතියේම තව කොටසක් ඒ වගේම එසේ බිඳිලා ගියපු සතිය නැවත උපදවා ගන්න පුළුවන් නම් ඒ උපදවාගත්ත කලින් තිබුණ සතිය නැති වෙලා ගියා දැන් ඉපදිලා තියෙනවා මේ මගේ සතිය ඇති වෙලා තියෙනවා කියලා දැන ගැනීම. ඒ වගේම ඒ ඇති කරගත්ත සතිය නැවත බිඳෙන්න නොදී දිගින් දිගට පවත්වා ගැනීම සතිය සිහිය කියලා අපිට සිංහල වචනෙන් කියන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව තව අපි අවධානය යොමු කරනකොට සාන්තිනායක බුදුරජාණන් වහන්සේ එක් එක් අවස්ථාවල් වල දේශනා කරපු කරුණු පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන්. එක් අවස්ථාවක දෙවිවන්ට ප්‍රශ්නයක් ඇති වෙලා මේ රජවරු මේ ලෝකේ හොඳින් සැප විඳිනවා. දැන් අපි වුණත් ජනාධිපති වෙන්න රජ වෙන්න සමහර විට කෙනෙකුගේ සිතේ බලාපොරොත්තුවක් අපේක්ෂාවක් තියෙන්න පුළුවන්. රජවරු තමයි ගොඩාක් සැප විඳින පිරිස කියලා. ඒ වගේම වනගත අරණ්‍ය සේනාසනවල භාවනා වඩන ස්වාමින් වහන්සේලාට සැප පහසුකම් අඩුයි. එනිසා උන්වහන්සේලා බොහෝ සෙයින් දුක් විඳිනවා කියලා සමාජ ආකල්පයක් තියෙනවා. ඉතින් මේ ගැන විමසපු දෙවිවරු බුදුරජාන් වහන්සේ මේ ළඟට යන්න පෙර මේ රජතුමා පිළිබඳව විමසලා බැලුවා. බලපුවාම රජතුමාට සැප සම්පත් භෞතිකව බාහිරව තිබුණට විශාල පීඩාවකින් ඉන්නේ. බලය පිළිබඳව වෙනත් දේවල් ලබා ගැනීමට වෙනත් වෛරයෙන්, ක්‍රෝධයෙන් රටවල් අල්ලා ගන්නට භාණ්ඩාගාරය පිළිබඳව. ඉතින් ඒක සත්‍යක් නෙමෙයි රජවරු සැප විඳිනවා කියන එක. දෙවියන්ට පෙනුණා. ඉන්පසු වනගතව දුක් විඳින තාපසවරු හාමුදුරුවරු ස්වාමින් වහන්සේලා භාවනා වඩන යෝගාවචරයෙන් ගැන බලනකොට ඒ ස්වාමින් වහන්සේලා බොහෝම ප්‍රීතියෙන් කැලේ ලැබෙන ගෙඩි කොළ වළඳලා බොහොම එළඹ සිටි සිහියෙන් එකිනෙකා කෙරෙහි අඤ්ඤමඤ්ඤෙහි පියචක්කෝහි කියන විදිහට එකිනෙකා කෙරෙහි බොහොම ප්‍රීතියෙන් සොම්නසින් කටයුතු කරමින් සතුටෙන් ඉන්නවා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා දැන් මේ හිත බුද්දේ නෙවෙයිනේ තියෙන්නේ බුදුහාඳුන්නේ මොකද්ද මේකට කාරණේ කියලා. ඒ වෙලාවේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ මාගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා අතීතයේ පිළිබඳ දැඩි අපේක්ෂා බලාපොරොත්තු තියාගෙන හිර වෙලා දුක් විඳින්නේ නැහැ. අනාගතයේ පිළිබඳ විශාල සැලසුම් කරමින් ඒ තුල දුක් විඳින්නේ නැහැ. මේ මොහොතේ සිත පවත්වාගෙන ඉන්නවා. එළඹ සිටි සිහිය මේ ඉදිරි පිටින් ගත වෙන తත්පරය මේ ගත වෙන වේලාව තුළ සිත පවත්වාගෙන. ඒ නිසා චිත්තේන වන්නෝ පසීදති කියලා උන්වහන්සේලාගේ ශාරීරිය බබලන සිතට සතුට ඇති වෙලා කටයුතු කරන පිරිසක් කියලා. ඒ වගේම තව අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඇතුළේ ස්වාමීන් වහන්සේලා භාවනා කරන තැන ඉන්න වෙලාවේ බුදුහාමුදුරුවෝ අහනවන්නේ කොහොමද අනුරුද්ධ ඔබ මේ දවස්වල ගත කරන්නේ කියලා. ඒ වෙලාවෙත් උන්වහන්සේ මතක් කරන බුදුන් වහන්සේ මං සියලු අරමුණු කෙරෙහි සිත පවත්වාගෙන ඉන්නවා. ඒක අරමුණක්වත් අතහැරෙන්න නොදී ඒ කෙරෙහි හිත පවත්වාගෙන ඉන්නවා කියලා. ඉතින් මෙවැනි කාරණා පිළිබඳ අවධානය යොමු කරපුවාම තව සූත්‍ර දේශනා රාශියක් තිබෙනවා. මේ මොහොතේ මේ ගත වෙලා යන අපේ ඉදිරි පිටින් යන තත්පරය මේ වෙලාව තමයි ජීවත් වෙනවා කියන්නේ සිහිය පවත්වන්න ඕනේ. පච්චුප්පන්නේන යාපෙන්ති මේ මොහොතෙන් පවතින කියලා අදහස් කරන්නේ උතුම් සතිය තමයි ඒ අපේ අනාගත මාර්ගඵල අවබෝධය සඳහා හේතු වෙන පසුබිමක් කියලා අපිට කියනවා. ඒ කියන්නේ අපි මේ මොහොතේ හැම වෙලේම දැන් අපිට ස්වාමීන් වහන්සේ මතක් කරපු දේ තුලින් අපිට හොඳට ගම්ම්‍ය කරගන්න පුළුවන්. දැන් දැන් අපි අර උදාහරණයක් ගමු රජ කෙනෙක් සහ භික්ෂුන් වහන්සේ නමක් කියන එක. එතකොට උන්වහන්සේලා සැපසේ වැඩ ඉන්නවා, රජ්ජුරුව පවා දුකසේ ඉන්නවා. එතකොට දුකසේ ඉන්න හේතුව අපිට ඒක පිළිගන්න අපි කැමති නෑ. ඒ අපේ තියෙන ප්‍රඥාව සහ අපේ තියෙන අසීහිය අර ලෝභ දේශ මොහෙන්ද ඇති වෙන අසීහිය. නමුත් මේ ඇත්තටම අපේ ජීවිතේ බලාපොරොත්තුව කායික සැප සහ මානසික සැප මානසික සතුට කියන එකනේ ජීවිතය කියන්නේ. ඒකනේ අපි ජීවිතේ හොයාගන්න හදන එකනේ. ඒතර කායික සැප හොයාගන්න මොනතරම් සැප තියෙන තැනක වාඩි වුණත් මොනතරම් සැප ඉරියව්වක ඉඳගත්තත් ටික වෙලාවක් යද්දී දුකටපත් වෙනවා. ඊළඟට මානසික සැප කියන එක පැහැදිලිවම කැමති දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න මානසික සැප නැහැ. දැන් පොරාල්ලන්ට වැඩි වෙන්න වැඩි වෙන්න මානසික සැප නැහැ. එතකොට මේ දෙකෙන්ම රජුරෝ පරාදයි අන්තිමට බලාගෙන ගියාම බොහෝ භාවෝග සම්පත් එකතු කරගත්තට හරියන්නේ නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේලා එහෙම නැහැ. අර ඒ ඒ කාර්මුණක තමන් හිත නංවා ගන්න පුළුවන් වෙනකොට කය කය සංසිඳවා ගන්න පුළුවන්. ඉතින් ලෝකේ තියෙන සැපම ආසනයේ ඉන්නවා කැලේ හිටියට. <laughs> කය කය කායික වේදනා සංසිඳවාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම මානසික වේදනා නැහැ. මානසික වේදනා නැත්තේ උන්වහන්සේලාට බලාපොරොත්තු අපේක්ෂාවන් කිසිවක් නැති නිසාවෙන් අර කිව්වා වගේ අතීතයට හිත ලුහු බැඳ යන්නෙත් නැහැ අනාගතේ ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ මේ මොහොතේ රැඳිලා ඉන්නවා ඒත් එක්කම උන්වහන්සේ කතා කරපු දෙයක් අපි තවත් අපේ ප්‍රායෝගික පැත්තකට යොමු කරගන්නවා මේ යම් කිසි වෙලාවක එළඹ සිහියෙන් වාසය කරනවා කියන තැනදී අර තමන්ගේ සිහිය හරි වටින කාරණාවක් ඒක සිහිය තියෙනකොට සිහිය තියෙනවා කියලා දන්නවා සිහිය නැති වෙනකොට සිහිය නැති වෙනවා කියලා දන්නවා ඒකටත් සිහියක් තියෙන්න ඕනේ තේරෙනව නේද උන්වහන්සේ කපූරුවට මතක් කරා මගේ සිහිය තියෙනකොට මම සිහියෙන් දැන් මං ඉන්නේ කියලා දන්නවා. වගේම සිහිය නැති වෙනකොට එතන නේද ඔන්න දැන් අපි හැම තැනකදීම අපිට ගැළපෙන තැන අපිට අපේ අඩුපාඩුව තියෙන තැන හරියටම හොයාගන්න ඕන. හුඟක් අයට සිහිය නැති වෙනකොට සිහිය නැති වුණා කියලා දන්නේ නැහැ. සමහර අයට මාස 3-4ක් දන්නේ නැහැ. සිහිය ඇති වෙච්ච සිහිය නැති වෙලා තියෙන කියලා මාස ගාණක් දන්නේ නැහැ. සමහරලාට අවුරුදු ගාණක් දන්නේ නැහැ. සමහරලාට මොහොතක් වෙන්න පුළුවන්. ඒතර කොච්චර වටිනවද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ සිහිය නැති වුණා කියලා මගේ සිහිය නැති වුණා කියලා දැනගැනීමම හරියට නිකන් සිහිය නැති වෙන යම්කිසි අකුසලයක් ඉස්මතු වීමෙන් එතකොට මේ එයාට එතනම තීරණයක් තියෙන හරියට නිකන් හොරා එනකොට අතුලට හොරාවා කියලා දැනගත්තොත් හානියක් නැහැ. නේද? හොරා එනවා කියලා දැනගත්තා වගේ මේ අකුසලයක් ඉස්මතු වුණා සිහිය නැති වුණා කියලා දන්නවා. ඉතින් ඒ සිහිය නැති වුණා කියලා දැනගන්නවා වගේම නැවත සිහිය ඇති වෙනකොට ඒ සිහිය ඇති වුණා කියලා දන්නවා. ඉතින් මේ වගේ එතනක් තියෙන්නේ සිහියක්. එතකොට එළඹ සිහියෙන් වාසය කිරීම කියන තැනක් තියෙන්නේ සිහියක්. මේ හැමතැනකම අර සිහිය නැති වෙනවද? මොකක්ද? ඇත්තටම කුසලයක් තුළද ඉන්නේ අකුසලයක් තුළද ඉන්නේ කියන. අතන එළඹ සිහියෙන් වාසය කරද්දී කියන මේ පින්වන්තයන්ට සමහර අයට හිතෙන්න පුළුවන් මේ මේ අකුසල් කරගෙන ඉන්නකොටත් එළඹ සිහිය ඒ ඒ සිහිය එහෙම එකක් නැහැ. අකුසලයක් තමන්ගේ අතින් සිද්ධ වෙනවා කියන්නේ සිහිය නෑ කියන එකමයි. එළඹ සිහියෙන් වාසය කරනවා කියන්නේ මේ මොහොතේ කුසලයේ තුලම ඉන්නවා කියන එකමයි එතන වැඩි අවබෝධයක් ඇති ඇති වෙන්න පුළුවන් අපේ පින්වන්ත අයට අපි ධර්මයේ එළඹ සිහියෙන් වාසය කරනවා කියලා කියන්නේ ඒ මොහොතේ තණ්හා දෘෂ්ටි මාන වලින් තොරව වාසය කිරීමක්. ඒත් එක්කම දැන් ඔය තියෙන தත්වයන් අපිට එක වෙලාවකට ඇති වෙලා එක වෙලාවකට නැති වෙලා යනවා. එහෙනම් දැන් අපි මේ කියන වෙලාවේ නම් තියෙනවා ඔය එළඹ සිහියෙන් ඉන්න ඕනේ කියලා. සමහර විට අපි මේක තව එහා මෙහා කරගන්න පුළුවන්. සමහර විට ඒ කියන්නේ එක වෙලාවක් ඇති වෙලා එක වෙලාවක් නැති වෙලා යන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ සතිපට්ඨානය කියන එක පිළිබඳව අපි ස්වාමීන් වහන්සේගේ අදහස් විමසලයිමු. මොකක්ද එතකොට සතිපට්ඨානය කියලා කියන්නේ කියන එක? ඇයි සතිපට්ඨානය තුල අපිට මේ කටයුතු කරන්න වෙලා තියෙන එකද සතිපට්ඨානය කියන එක අපි පැහැදිලි කරගමු. අපි හඳුන්නේ මේ අපි මුලින් කතා කරපු සිහිය පිළිබඳව මේ මොහොතේ පවත්වා ගන්න ඕනේ. ඒ වගේම ඒ සිහිය පිහිටුවා ගැනීම, ඒ සිහිය ආරක්ෂා කර ගැනීම, සිහිය කැඩෙන්නට නොදී දිගට පවත්වා ගැනීම, ප ဋ ාණය කියලා හඳුන්වන්න පුළුවන් මේ අනුව. ඉතින් අපේ සිතට ඇතිවෙන සිහිය කොතරම් දුරට අපිට පවත්වා ගන්න පුළුවන්ද? ඒ පවත්වා ගන්නා තරමට අපිට ඉදිරියට යන්න ඒ වගේම අපේ අනිත් අකුසල් මනවින් හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ අනුව කල්පනා කරනකොට ධර්ම අවබෝධයට ප්‍රධානම පසුබිමක් ප්‍රධානම මාර්ගයක් තමයි මේ සතිපට්ඨානය. දැන් අටුවාවේ විස්තර ගැන කල්පනා කර බැලුවහම සති සම්පජඤ්ඤය මනවින් සිහිය පවත්වා ගැනීමට දැඩිව උනන්දු කරන්න උනන්දු වෙන්නට ඕනේ. ඒ වගේම මුට්ටස්සති පුද්ගල පරිවර්ජන කියන්නේ මේ සිහිය සතිපට්ඨානය පවත්වා ගන්න නැති පුද්ගලයන්ගෙන් ටිකක් දුරස් වෙන එක හොඳයි කියලා තියෙනවා. හේතුව ඒ අසුරු කරන කෙනාගේ දේ අපිට බෝ වෙන ගතියක් තියෙනවා. පුරුදු වෙනවා. ඉතින් ඒ නිසා දැන් අපිට කතා කරනකොටත් කියනවා අර තමයා වගේ වැඩ කරන්න, අර මහත්තයා වගේ වැඩ කරන්න කියලා අපේ අම්මලා තාත්තලා අම්මලාට කියනවානේ. ඉතින් ඒක ඇත්ත. ඉතින් ඒ සිහිය තියන අය අසුරු කරන්න. අර උපාට්ඨස සත්‍ය පුද්ගල සේවනතා. එළඹ සිට සිහියෙන් මනස සිහිය පවත්වන පුද්ගලයන් ඇසුරු කරන්න. ඒ වගේම තදදි මුත්තතා කියලා එතනම දක්වනවා ගැඹුරෙන් නැමුණු බර වුණු සිතෙන් යුක්තව මම සිහිය වඩන කෙනෙක් මං සිහිය දියුණු කරන කෙනෙක් කියන එක අමතක වෙන්න නොදී පවත්වා ගන්න කියලා කියනවා. ඉතින් ඒ අනුව කල්පනාවට අපි කල්පනා කරනවා මහා පින් රාශියක් අපි සිදු කරන්න ඕනේ කියලා. නමුත් මේ සූත්‍රය ආශ්‍රය ගත්තාම ගැඹුරෙන් සතිපට්ඨානයේ වැඩිමම නිවනට හේතු වෙනවා කියන කාරණේ දක්වලා තියෙනවා. ඉතින් ඒ අනුව මේක පොඩි දෙයක් නෙමෙයි. දැන් සිහිය කියලා වචන ඇහෙනකොට ඉතින් ඒ අපිට ඔක්කොටම පුළුවන් ඉතින් සාමාන්‍ය දෙයක් නේ කියලා අපේ හිතට ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක පොන්සි දෙයක් නෙමෙයි. අද වෙනකොට බාහිර සමාජය තුල වුණත් විශාල වශයෙන් මිනිස් ඝාතන ජීවිතය නැති වෙන්න සමාජයේ අනතුරු වැඩි වෙන්න දිනපතා මරණවලට හේතු වෙන කාරණා රාශියකට මේ සිහිය පිටුවා ගැනීම කියන එක බලපාලා තියෙනවා. සිහිය පිහිටවා ගන්න නැතිකම. ඉතින් ඒ අනුව හැම දෙයකටම අපේ ජීවනාලිය වගේ කියන්නේ ප්‍රාණ වායුව වගේ අපිට ආරක්ෂාව දෙන පසරෙන් එතර කරන්න පුළුවන් ශක්තිමත් පසුබිමක් තමයි මේ සිහිය පිහිටුවා ගැනීම සතිපට්ඨානය කියලා අපි හඳුනේ හිතන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ජීවිතයේ හැම නිමේෂයකම අපි මේ පුරුදු පුහුණු කරන්න ඕනේ සැරෙන් සැරේ සිහිය ඇති වෙලා බෑ. නේද? එක දිගට මේ සිහිය පවත්ත ගන්න ඕන. ආන්ගේ පවත්ත ගැනීමට තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. එක දිගට මේ සිහිය පවත්ව ගන්න ඕනේ. ඒ පවතින தත්වයකට අපේ මානසිකාරය පත් කරගත් පත් කර ගැනීම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. කය පිළිබඳ, වේදනා පිළිබඳ, ඒ වගේම සිත පිළිබඳ, ඒ වගේම සිතේ උපදින සිතුවිලි පිළිබඳව නිවැරදි தත්වයකින්ද තියෙන්නේ කියන එක පිළිබඳ නිබඳව මේ හිතේ සිහිය පවත්වා ගන්න ඕනේ. ඉතින් දැන් අපිට එන ගැඹුරු ප්‍රශ්නය තමයි උතනදී දැනටත් අපේ ශ්‍රවණය කරන කුටුවමත් ඇවිල්ලා අපි ඊයේ පෙරදා ටිකක් සාකච්ඡා කරා. මේ සාමාන්‍ය ජීවිතයේදී මේක කරන්න පුළුවන් කියන එක. සාමාන්‍ය ජීවිතය ගෙවන කෙනෙකුට විශේෂයෙන් පැවිදි ජීවිතයක් නෙවෙයි. ගිහි ජීවිතයක් ගෙවන කෙනෙකුට මේක කරගෙන යන්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවා. එහෙම පුළුවන් නම් අපි ඒක මේ වෙලාවෙම කතිකාවතක් අපිට ගොඩනගා ගන්න පුළුවන් මේක කරමු කියලා. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරන්න පුළුවන් කොහොමද ඒ ගැන අපි ඔබේ වහන්සේගේ අදහස විමසලා අපිට පුළුවන් එකතු වෙලා සාකච්ඡාවක් කරන්න කොහොමද මේ සාමාන්‍ය ජීවිතේ මේක කරන්න කියලා. ඇත්තටම අපි හන්නේ ඒ ඒ කාරණේම සතිපට්ඨාන සූත්‍රයේම තියෙනවා. දැන් අපි ඉන්ද්‍රියට දැන් අන්තර්ගතය සාකච්ඡා කරනවා. ඉතින් මෙහිදී කායානුපස්සනාව තුළ කය ඇසුරු කරගෙන කය ආශ්‍රය කරගෙන අපේ මේ මොහොතේ සිහිය පවත්වා ගැනීම තුළ ආනාපාන සති භාවනාව හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳව සාකච්ඡා කරනවා ඊළඟට මේ සතර ඉරියව් ඉරියාපත භාවනාව ගැන කතා කරනවා ඇවිදීමේදී සිහිය පවත්වා ගැනීම ඇවිදින්න නැතුව නතර වෙලා හිටගෙන සිටීමේදී සිහිය මනවින් පවත්වා ගැනීම ඉන් පසු වාඩි වීමේදී සිහිය පවත්වා ගැනීම වැතිර ගැනීම, සතපීම, නිදා ගැනීමේදී සිහිය පවත්වා ගැනීම දෙවෙනි භාවනා විදියට හඳුන්වනවා. ඒ වගේම තුන්වෙනි කාරණය සම්පූර්ණයෙන්ම මේ කාරණයමයි. සම්පජඤ්ඤ භාවනා කියලා දක්වන්නේ අර ප්‍රධාන ඉරියව් හතරට අමතරව අතිරේක ඉරියව් රාශියකට සිත පවත්වන ආකාරය. ඉදිරියට යාමේදී, ආපසු ඒමේදී, ඉදිරිපස බැලීමේදී, ඔළුව හරවා අනිත් දිශාවල් බැලීමේදී යන එන කන බොන ඒ හතර ඉරියව්වට අමතරව කතා කිරීමේදී කතා නොකර සිටීමේදී නිදා ගැනීමේදී නිදියන් නැතුව නිදි වර්ජිතව සිටීමේදී ඊට පස්සේ ස්වාමින් වහන්සේ කෙනෙක් නම් පා සිවුරුවා පාත්‍ර සිවුරුවා ආදී පරිහරණය කිරීම. එතකොට ගිහි පින්වතුන් වශයෙන් ඇඳුම් පැළඳුම් ඒ කැම බීම ගෙදර දොරේ කටයුතු වලට සිත යොමු කිරීම. අවසානයේදී වැසිකිලි කැසිකිලි කටයුතු වලදී පවා සිහිය පිටත් වෙන්න නොදී අතහැරෙන්න නොදී පවත්වා ගැනීම සම්පජඤ්ඤ භාවනාව. එතකොට කිසිම කෙනෙකුට මොනම ආකාරයකින්වත් සාමාන්‍ය ජීවිතයේදී හඳුන්නේ මේ සිහිය පවත්වන්න බෑනේ. අපි මේ දරුවෝ ටික හදලා පස්සේ විවේකීව මේ සිහිය පවත්වන්න ඕනේ. මේ කරදර ටික ඉවර වෙලා සිහිය පවත්වන්න ඕනේ කියලා ගොඩක් අය කතා කරනවා. ඒතර මම දකින්න දරා අපහන්නේ ලෙඩේ තියෙනකොට තමයි බෙහෙත් බොන්න ඕනේ. ඒ නිසා අපිට මානසික ගැටලු තියෙනවා නම් ඒකට තමයි මේ සිහිය ප්‍රයෝජනයට ගන්න ඕනේ. ඒ නිසා සාමාන්‍ය ජීවිතයේටම සිහිය පවත්වන ආකාරය මෙතනින් කිව්වා කියලා අපිට ලොකු මේ සාකච්ඡාවක් කරන්න පුළුවන් නේද? එහෙමයි. දැන් අර ඔය සත් සම්පජාන්න ගැන මතක් කරනකොට මේ ඒ අර අභික්කන්තේ පටික්කන්තේ ආදි වශයෙන් තියෙන තැන මේ අටුවා ග්‍රන්ථයේ තියෙනවා මේ පළවෙනි එක සාර්ථක සම්ප්‍රදායන්නේ කියලා මම දැක්කා. එතකොට මේ මේ ජීවිතයේ තියෙන ජීවිතයේ දැන් අපි මේ ගෙවන ජීවිතයේ සාර්ථකද? අපි ඇත්තටම හිතලා බලුවොත් ඒකට පිළිබඳව කුසල ඥානයක් තියෙන්න ඕනේ. සාර්ථක අපි දවසක් සාර්ථකයි කියන්නේ දවසේ සාර්ථක වැඩක් කරා කියන්නේ දැන් මේ මේ ජීවිතේ අපිට මනුෂ්‍ය ජීවිතයක් සහ මේ කල්යාණ මිත්‍රාශ්‍රයත් ලැබිලා බුද්ධ ශාසනයකුත් ලැබිලා මහා ලොකු දේවල් වගේ ලැබිලාද නැද්ද මේ වෙනකොට? සසර ප්‍රාර්ථනා කරලා දුර්ලභව ලබාගත යුතු ගොඩක් දේවල් හම්බෙලා මේ වෙනකොට. ඒකේ ප්‍රයෝජනයක් ගන්නවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් ලැබිලා තියෙනවා. එහෙනම් අපි බලාපොරොත්තු වෙ දැන් විනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ කිය කියන අපි හැම වෙලෙම ප්‍රාර්ථනා කරන දේවල් වගේ තියෙනවා. ඒවා හම්බෙලාද නැද්ද තියෙන්නේ? හම්බෙලාදීත් තව ප්‍රාර්ථනා කරලා ඉන්නවා. ඒක එක එක වෙනම ප්‍රශ්නයක්. නමුත් මේ එහෙනම් මේ දේවල් ලැබෙන්න පෙර භවයන් ඉතා යහපත් විදිහට ගත කරලාද නැද්ද මම? නේද? ගත කරලා තියෙනවා. සාර්ථකව ගත කරලා තියෙනවා. මේ සැරේ ඇවිල්ලා සාර්ථකද දන්නේ නැහැ. ඔබ තේරෙන විදිහට කිව්වොත් එහෙම මේ සැරේ ඇවිල්ලා සාර්ථකද දන්නේ නැහැ. අපි හුඟක් වෙලාවට සමහර අයගෙන් අහන වැඩියෙන් කෙරිලා තියෙන්නේ පින්ද පවුද කියලා. ගොඩක් කට්ටිය අතින් කියන මගේ අතින් කරලා තියෙන පව් කියලා. වැඩියෙන් කෙරලා තියෙන්නේ කුසල්ද අකුසල්ද කියලා මම අහනවා බණ අහන්න බණ කියන්නේ ගියාම සාමාන්‍ය එතකොටම ගොඩක්ම කියන්නේ මගේ හිතේ වැඩිපුර ඇති වෙලා තියෙන අකුසල් කියලා. එතකොට අපි අහුවොත් අද රෑ මලොත් අද රෑ මැරෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් මට. බෑ. නේද? එහෙනම් ඒ සාර්ථකව ජීවත් වෙන්න නේද කුසලය අකුසලය කියලා දැනගෙන සාර්ථකව ජීවත් වෙන්න සිහියක් තියෙන්න ඕනද නැද්ද? හැම ඉරියව්වකදීම ඒ සිහිය ඉස්සෙල්ලාම ප්‍රාථමිකවම ඒ සිහිය තියෙන්න ඕන කෙනෙකුට. ඉතින් ඒක කරගෙන යන්න අපේ ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ ඒක කරගෙන යන්න 아무තු වෙලාවක් ඕනද? හැපීමේදී, රස විඳීමේදී, ගිලීමේදී, ඇවිදීමේදී, වටපිට බැලීමේදී නේද? අපි එතකොට දැන් අපි ප්‍රායෝගික පැත්තකට ගමුකෝ මේ ටෙලිෆෝන් එක දිහා බලලා කී සැරයක් නම් එකම දේ දිහා බලාගෙන ඉන්නවද රාග දේශ මොහ ඇති කරගෙන? හරිද මම ඔකට මේ දවස්වල අපේ සවනන්ද මෙහෙම කතාවක් කිව්වා මේ කටන පින්කම් තිබ්බ කාලේ හින්දා මේ ඉන්දිකාටු වාරයක් ගන්න සක්විති රජකම හම්බ වෙනවා කියලා දැන් කටන පින්කම වල ගන්න. හ්ම් ඒක බොරුවක් නේ නාගදාන දානය කියන එක නෑනේ ත්‍රිපිටකේ. නමුත් මේ අපි හිතමු කවුරු හරි ඉන්දිකාටු වාරයක් පාස සිවුරට ඉන්දිකාටු වාරයක් ගන්න පාස සක්විති රජකම කියලා ඕනේ කියලා දැන් එහෙමනේ ප්‍රාර්ථනා කරගන්න යන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ වාර 30000ක් කියලා. මං අහන්නේ ඇයි මිනිස්සු 30000 වාරයක් සක්විති රජකම් ප්‍රාර්ථනා කරන්නේ? එක සැරයක් මදින් ගන්න. නේද? එහෙනම් ඒක හොඳ දෙයක් නෑ එක සැරයක් ලැබුණාම ඇති වෙන්න ඕන. 29999ව වැඩක් නෑ. ඇයි එක හම්බුණාද නේද? ඒ වගේ මේකේ තේරුමක් නැති බව අපි තේරුම් අරගෙන මේ ගෙවන ජීවිතයේ එකම රූපේ එකම ශබ්දේ එකම ගන්ධේ එකම රසේ එකම පහස නැවත ලැබමින් ඉන්නේ කියලා තේරුම් අරගෙන කටයුතු කරනවා නම් මේ ජීවිතය සාර්ථක වීම සඳහා අන්න ඒක කුසල් අකුසල් දැනගෙන හැම නිමේෂයකම ඒ අකුසලයට හිත යන්න නොදී කටයුතු කරන්න අපිට අමුතු කාලයක් ඕනද? අපූර්වට අපේ ස්වාමීන් වහන්සේ මතක් කරා මේ වැසිකිලි කැසිකිලි කිරීමේදී පවා සිහියෙන් මේ කටයුතු කරන්න පුළුවන් කියලා. හරි. එතට ඇවිදීමේදී රස විඳීමේදී හැමතැනකදීම එතකොට දුරකතනය ගැන මම මේ කියන්න හදන්නේ දුරකතනය ගැන අපිට ඇත්තටම අතට අරගෙන දෙසරයක් කූරනකොට තුන්සරයක් කූරනකොට Tamanට ප්‍රයෝජනවත් දෙයක් නෙවෙයි නම් මේ ඇයි සිහිය උපදින්නේ නැත්තේ නේද අන්න සිහිය උපදවා ගන්න පුළුවන් විදිහට මානසිකත්වය අපි සකස් කරගත්තා නම් කොච්චර කාලයක් ඉතුරු වෙනවද කොච්චර ධනයක් ඉතුරු වෙනවද සහ කොච්චර ක්‍රමානුකූල වෙනවද මේකෙන් ගැලවෙන්න බැරුව කී දෙනෙක් නම් මේ වෙනකොට ගැටලු සහගත තත්යක ඉන්නවද? ඉතින් මේක සමාජ කතිකාවතක් බවට පත් වෙන්න ඕන කියන එකයි මේකේ ක්‍රමයක් තියෙනවා. හරි මේ සිහිය පිහිටුවා ගැනීම සිහිය උපදවා ගැනීම කියලා ක්‍රමයක් තියෙනවා. අපේ මානසිකාරයේ ඒ ක්‍රමය භාවිතා කරේ නැත්තම් ඇත්තටම අපි ලොකු අමාරුවකට වැටෙන්නේ සාමාන්‍ය ජීවිතයේදී සිහිය පිහිටුවා ගැනීම වාසය කිරීමමයි ජීවිතය සාර්ථක තැනකට යන්නේ අසාර්ථක තැනකට නොයන. අපි භාවනාවක් කරද්දී වුණත් එහෙමයි මේ භාවනාව තුළින් අපේ හිත එක දිගට අඩුපාඩු වලට යන්න දෙන්නේ නැතුව ඒක අරමුණක තියාගන්න පුරුදු කරනවා කියන්නේ මේ ජීවිතේ වගේ හරියට නේද? මේ ජීවිතෙත් එහෙමයි. නේද? ජීවිතෙත් අපි යන අරමුණු වලට අපිට යන්න බැරි වෙනත් බාහිර අනවශ්‍ය අකුසල් ඇවිල්ලා වැඩෙන හින්දා. ඉතින් ඒ පිළිබඳව අපි බොහෝසේ කතා කළ යුතු තියෙනවා කියන එකයි මගේත් කාරණාව මේ සාමාන්‍ය ජීවිතයේදී ඉතින් මේක අපි හෙට දවසේ මේ අත්තන් පිළිබඳව මේ අත්තන්ට මේ සිහිය පිටවා ගැනීමේ තියෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කරන දවසයි. එතකොට අනිද්දා දවසේ මේක සමාජ කතිකාවතක් බවට පත් කරන්න අපි මොනවද කරන්න ඕනේ කියලා කතා කරන දවසයි. ඉතින් අද දවසේ අපි තවත් කරුණු කාරණා සාකච්ඡා කරන්න ඕන හින්දා අපි ඊළඟට බලමු අන්තර්ගතයක් විදිහට සමස්තයක් විදිහට මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ තියෙන දේ පිළිබඳව සාකච්ඡා කරොත් හොඳයි කියන එකයි අපේ අදහස. ඒකටත් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට අවස්ථාව ලබා දෙමු මේ පිළිබඳව සාකච්ඡා කරන්න. මේ සතිපට්ඨාන සූත්‍රය සාරාංශයක් වශයෙන් ගත්තොත් අන්තර්ගත වෙලා තියෙන දේවල් පිළිබඳව අපි දැනුවත් කරගමු. අපි අද මෙතනදී විශේෂයෙන් දුරනහස දක්වන නැත්නම් චත්තාරෝ සතිපට්ඨානා කියලා. ඉතින් අපි හැමෝම දන්නවා සතර ආකාර සිහිය පිහිටුවා ගැනීම ක්‍රමයක් උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. ඉතින් මේක සූත්‍ර ආශ්‍රයෙන් කායානුපස්සනාව වශයෙන් වේදනානුපස්සනාව වශයෙන්, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා ක්‍රම හතරක් ඔස්සේ විස්තර කරනවා. ඉතින් මෙය අපිට ස්කන්ධ පහ අපේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ ස්කන්ධ පහ පිළිබඳව සිහි කිරීමයි මේ සතිපට්ඨානය කියලා සාකච්ඡා කරන්නත් පුළුවන්. ඒ අනුව ගත්තාම රූපය ඔස්සේ කායානුපස කය අනුසාරයෙන් කය ඇසුරු කරගෙන සිහිය පවත්වා ගැනීම. එතකොට රූපය කියන්නේ සම්පූර්ණ උද්දම් පාදකට අදෝකේ සම්පත්තකට පරියන්තම් කියලා මේ ශරීරය පිළිබඳව උනායි. ඒ කියන්නේ කායනුපස්සන ඇතින කමඨාන් ටික ඔක්කොම ඇතින්නේ රූපය රූපය ආශ්‍රය කරගෙන එතකොට ඒ කියන්නේ ඒකේ ඇත්ත తত্ত্বය පිළිබඳ යථා ස්වභාවය නියම ස්වභාවය ඉතින් ඉස්සරහම හුස්ම ගැන කතා කරන ඊට පස්සේ ඉරියව් ගැන ඊට පස්සේ අර අපි කිව්ව සම්පජඤ්ඤ භාවනා ඊට පස්සේ පිළිකුල් පරිකූල මනසිකාරය ඊට පස්සේ මේකේ මූලද්‍රව්‍ය විදියට ධාතු මනසිකාරය කතා කරන පස්සේ මරණයටපත් වුණාට පස්සේ නවසීවතිකේ කරුණු 14000ක් ඔස්සේ සාකච්ඡා කරනවා. ඉතින් මේ ශරීරයට දැනෙන වේදනාව මේ ශරීරයේ ඇතුළට ගිහිලා ඒ වේදනාව පිළිබඳව සිත එකඟ කර ගැනීම වේදනානුපස්සනාව ඔස්සේ මනවින් සිහිය පවත්වා ගැනීම පිළිබඳ හිත යොමු කිරීම තමයි ජනවාස අවධාරණය කරලා තියෙන්නේ. ඊළඟට සංඥා සංඛාර විඥාන කියලා ස්කන්ධ පහට තියෙනවා. ඒ සංඥාව හඳුනා ගැනීම සිත පිහිටුවීම ආදී කරුණු චිත්තානුපස්සනාව ඔස්සේ අර ඇති වෙන වේදනාව පිළිබඳ සිත සිත් ඇති වෙනවනේ. ඒ කියන්නේ සැප වේදනාවලට කැමැති, දුක් වේදනාවලට අකමැති. ඒක සැප වේදනාව පිළිබඳ රාගසිත, රාග නැතිසිත, දුක් වේදනාව ද්වේෂසිත, ද්වේෂ නැතිසිත ආදී වශයෙන් ඒ සිතේ වගේ තියෙන එතකොට ඒ කියන්නේ මේකේ ඇති වෙන පංච උපාදානස්කන්ධය අපිට මේ සතර සතිපට්ඨානයට බෙදන්න පුළුවන් කියන එක. ඒක පහක් තිබුණට කියන උපාදාන වෙන ස්කන්ධ පහ ඒ පහේ ඇත්ත తත්වය දැන ගැනීමට අපි ඒක සතිපට්ඨාන හතරට බෙදා ගන්න කරගන්න පුළුවන්. වෙන් කරගන්න පුළුවන්. එතකොට අපි මුලා වෙලා තියෙන අපිට දැන් උපාදානය වෙන්නේ අපිට ඒවා ගැන තියෙන වැරදි අවබෝධයෙන්ද. එතකොට මේ වැරදි අවබෝධ තියෙන දේ નિවැරදි කර ගැනීම සඳහා අපි මේක ගවේෂණය කිරීමක් කිව්වොත් ආදී ආදී. නේද? ඒක ගවේෂණය කිරීමක්. රූපේ මුලා වෙන්නේ නැති වෙන්න කායානුපස්සනාව, වේදනාවේ මුලා වෙන්නේ නැති වෙන්න වේදනානුපස්සනාව, චිත්තේ මුලා වෙන්නේ නැති වෙන්න චිත්තානුපස්සනාව, ඊළඟට ධම්ම ආදරය, සංඥා සංකාර ආදී මුලා වෙන්නේ නැති වෙන්න ධම්මානුපස්සනාව කියන හතර අපි හතරකට බෙදලා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා තියෙනවා කියන එකයි. හරියට නිකන් අර ක්‍රමානුකූලව නිකන් පඩිපෙලක් නගිනවා වගේ. පළවෙනි පන්තිය, දෙවෙනි පන්තිය, තුන්වෙනි පන්තිය වගේ ශරීරය ගැන හිත යොමු කරලා ඒ පාඩම සමත් වෙලා ඊට පස්සේ ශරීරය ඇතුලේ වේදනාව ගැන සිත දියුණු කරලා ඒ වේදනාවෙන් ඇති වෙන සිතිවිලි, ඒ සිතිවිලි වල ධර්මමය ස්වභාවය පස් ආකාරයකට ඔක්කොම මේ 21 ආකාරයකට 21 ආකාරයක් වෙනකොට මේ මේ 21 ආකාරයක් තියෙනවා මේක තේරුම් ගැනීම සඳහා. එතකොට ඒකත් එක්ක අපි අපේ ජීවිතය නිවැරදි කරගන්න හැම නිමේෂයකම අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න යුතුව තියෙනවා. දැන් මේ සිහිය පවත්වා ගැනීම කියන එකේ තියෙන වටිනාකම කියන එක කොච්චරද කියලා අපිට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක තව දුරටත් අපි සාකච්ඡා කරමු. සිහිය පවත්වා ගැනීමේ තියෙන වටිනාකම. ඇයි අපි සිහිය පවත්වා ගත යුත්තේ කියලා? මොකද අපේ හිත හැම වෙලෙම මේ යම් කාරණාවකට යම් කාරණාවකට යෙදෙන්නේ එහි තියෙන ආදීනව සහ ආනිසංශ දැනග. ඒක සිද්ධ කිරීමෙන් ලැබෙන ආනිසංශත් ඒක සිද්ධ කරගත්තේ නැත්නම් ඇතිවන ආදීනවත් කියන දෙකම දැනීමෙන් තමයි මේ අපේ හිත පෙළඹෙන්නේ යම් දෙයකට. ඒ කියන්නේ වටිනාකම් දැනෙන්න ඕනේ. ඒක ළඟා කරගන්න බැරි වුණොත් ඇති වෙන හානිය දැනෙන්න ඕනේ. වටිනාකමක් දැනෙන්න ඕනේ. ළඟා කරගන්න බැරි වුණොත් ඇති වෙන හානියක් දැනෙන්න ඕනේ. එතකොට මේ ආනිසංස සහ ආදීන වශයෙන් සැලකුවොත් අපිට සිහිය පවත්වා ගැනීම කොයිතරම්නම් වටිනවද? සිහිය පවත්වා ගන්න බැරි වුණොත් මොනතරම්නම් පීඩනයක්ද ඒක මොනතරම්නම් ප්‍රශ්නයක්ද? අපාගාමී වෙන්න තිරයට කඩ ගොඩක් වැඩි. ඉතින් ඒ වගේ දේවල් ගැනත් අපි ස්වාමීන් වහන්සේගෙන් විමසමු මේ මේ සඳහා අපිට ඒකේ තියෙන වැදගත්කම පිළිබඳව තවත් යමක් කියන්න පුළුවන් නම් අපේ ශ්‍රාවකයන්ට බොහොම වටිනවා. <laughs> එයා බෑනේ විශේෂයෙන් දැන් අපි නිවන් මාර්ගයේ ගමන් කරනකොට සමත භාවනාව වශයෙන් හිත දියුණු කරන්නේ හිතේ එක අරමුණක පවත්වා ගැනීම විශේෂයෙන් සිදු කරන්න ඕනේ. ඉන්පසු විදර්ශනා භාවනාව ඔස්සේ හිත දියුණු කරගෙන බුද්ධිය ඥානය වර්ධනය කර ගන්න ඕනේ. එෙහිදී අනිවාර්යයෙන්ම අප විසින් ගොඩනගාගත යුතු බෝධිආංග ධර්ම හතක් පිළිබඳව සාන්තිනායකයන් වහන්සේ දේශනා කරනවා. ඒ බෝධිආංග ධර්ම බෝධි කියන්නේ නිර්වාණය, බුද්ධත්වය, සර්වඥ භාවය, මාර්ග ඥානවලට ඵල ඥානවලට ඔක්කොටම බෝධි කියලා කියනවා. එතකොට මේ බෝධි ඥානවල වල පළවෙනිම අංගය සිහිය පවත්වා ගැනීම. සති සම්බෝධ්‍යංගය පළවෙනි බෝධි අංග ධර්මය. පළවෙනි නිවන් කොටස. පළවෙනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් කොටසක් වගේ සිහිය පවත්වා ගැනීම. ඉන්පසුව ධර්මයේ පිළිබඳ සිහිය පවත්වා ගැනීම, ධම්ම විචේ සම්, වීර්යය පිළිබඳව, ප්‍රීතිය, ඊට පස්සේ සැහැල්ලුව, ඊට පස්සේ සමාධිය උපේක්ෂා කියන මේ ක්‍රමානුකූල මාර්ගයක් ඔස්සේ බොහෝම සුව පහසු ගමන් මාර්ගයක් තියෙනවා හොඳට ಗುಣදහම් වඩන යෝගාවචරයෙකුට. ඉතින් එය තමයි මේන් අපිට ලබන්න තියෙන ඉහළම ආනිසංසය. ඉහළම ඵලය. ඉතින් මේ සූත්‍ර අවසානයේම දක්වනවා යම්කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානයේ මැනවින් වඩන්නේද ඔහුට හෝ ඇයට පුද්ගලයාට උපරිම වසර 7ක් ඇතුළත අනාගාමි මාර්ග ඵලයට හෝ අරිහත් මාර්ග ඵලය යන දෙකින් එකකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. උපරිම වශයෙන්. ඒතර අවම වශයෙන් ගත්තාම සත්තාහං කියලා කියන දවස් 7ක් දක්වා කාලය තුල උනත් පා පාරමිතා පුරපු ගුණ දාමඩපු කෙනෙකුට මාර්ග ඵලයකටපත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි අපිට ලැබෙන ලොකු මානසංශයක්. ඒ අපි එච්චර හිතන්නේ නැහනේ. ඉතින් එච්චර මහා වටිනාකමක් ආනිසංශයක් තියෙනවා මේ එක මොහොතකවත් අතහැරෙන්නේ නැතිව මේ සිහිය පවත්වා ගන්න පුළුවන් වුණොත්. ඒ වගේම තමයි හානිය සිහිය පවත්වා ගන්න බැරි වීම නිසා අපි මේ දැක ගන්න ලැබෙනවා. ඉතින් අම්මා තාත්තා වුණත් ඝාතය කරන තත්ත්වවලද වාර්තා වෙනවා. ඉතින් අපි දන්නේ ඒකේ භයානකකම. ඉතින් පුංචි දෙයක් කාරණයකින් හිත රිදවගෙන ලොකු පාප කර්ම කරලා කල්ප කෝටි ගණන් අනන්ත සංසාරේ නැවත ගොඩගත නොහැකි විදිහේ අපායගාමී තත්ත්වයන් වලටපත් වෙනවා. ඒ සිහියම අතහැරිච්ච නිසා. ඉතින් අන්න එහෙම වටිනාකම අසීමිතයි භයානකකමත් අසීමිතයි කියන්නේ ඒක අතහැරිනකොට ඒ ගැන හොඳට මෙනෙහි කර කර මෙනෙහි කර කර සිහිය පවත්වා ගැනීමේ වටිනාකම තියාගන්න ඕනේ. ඇත්තටම දැන් අපිට සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතය ගත්තාම කෙනෙක් කෙරෙහි පොඩි තරහක් ඇති වුනහම ඒ තරහා හරියට නිකන් තුවාලයකට සැලව එකතු වෙනවා වගේ පිළිකාවක් වර්ධනය වෙනවා වගේ ඒක වර්ධනය වෙනවා ටික ටික ටික ටික පළවෙනි තැනේදීම සිහිය පවත්වා ගන්න පුළුවන්කමක් ලැබුණොත් ඒක ඉස්සරහට යන එක නවත්ත ගන්න පුළුවන්. ඉතින් සිහිය පවත්වා ගැනීමේ තියෙන මහා වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම තමයි අපි තේරුම් ගත යුතු තියෙන්නේ. ඒ ඒ දැන් මේ අපි දැනගත්තා දැන් අපි අන්තිමටම කතා කරපු දේ ගමු. ඔන්න ඔය චුට්ට අරගෙන. බොහෝ දේවල් මෙනෙහි කරන්න පුළුවන්. මම නිකමට අහන්නම් අපේ අය අපි අපිට හරකෙක්ව දකිනවා. හරකෙක්ව දකිනකොට මේ සතා සසර කවදාකවත් මිනිස්සෙක් වෙලා නැතුව ඇද්ද? වෙලා තියෙන්න ඇති. එතකොට මේ සතා කොහේ හරි දවසක බණ අහලා නැතුව ඇද්ද මිනිස්සෙක් වෙලා ඉන්න කාලෙක. බොහෝ විට අහලා තියෙන තැනකට තියෙනවා. එතකොට වනත් අහපු මිනිස්සෙකුත් වෙච්ච මෙයා ඇයි හරකෙක් උනේ? ඒ වෙලාවේ යාට ලැබුණා නම් උපදේශක් සිහිය පවත්ව ගන්න කියලා. නේද? අහපු බණ පිළිබඳව දැනගත්ත දෙබණ අහලා යම දැනගත්තනේ. දැනගත්ත වෙලාවේ සිහිය පවත්ව ගන්න උපදේශක් හම්බුණා නම් එයාට මේ ව්‍යසනයටපත් වෙන්නේ නෑ දැන් ඉතින් අය කවදා උඩ එන්නද අපි ළඟ ඉන්න බලල්ලු බල්ලෝ හරක් වගේ අපි හුරතෙරේ හදන සත්තු සහ අපි අතර කොච්චර පරතරයක් තියනවද ඒ සතා ඉන්නේ අපාගාමී අපායක ඉන්නේ නේද එතකොට ඒකෙන් අපායේ ඉන්නේ අපායේ ඉන්න සතෙක් අරන් අපි හුරතල් කරන්න අපි කියන එයා බොහොම සනීපෙන් ඉන්නවා කියලා හිතන්නේ අපි නෑ එයාට කතා කරන්න පුළුවන් එක වචනයක් විතරයි නේද එයාට කිසි දෙයක් කියා ගන්න බෑ එයාට දැනෙන වේදනාවල් කාටවත් කියන්න බෑ අවශ්‍ය දේ ඉල්ල ගන්න බෑ දුන්න දෙයකින් යැපෙන්න ඕන සමහර අයට බාරපතල වැඩ සහිත නේ <laughs> සමහර අයට හිර දඬුවම් <laughs> යන්න දෙන්නේ නැහැ මේ කුඩුවෙන් එහාට බෑ මේ කඹෙන් එහාට බෑ නේද බාරපතල වැඩ සමහර අයට කියවද දෙපේනෝනේ කරත්වල බඳිනවා රටේ නැති ඒවා ඉතින් මේ වගේ තත්ත්වයන් වලටපත් වෙන්නේ ඉතින් ඒවා හොඳට මෙනෙහි කරන්න ඕන ඒ වගේ තත්ත්වයකට මාවපත් වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා කියලා ඒක තමයි අවසාන වශයෙන් මතක් කරපු දේ තියෙන වටිනාකම තමයි ආනිසංස සහ ආදීනව ආනිසංස සහ ආදීනවා. මේ අපිට තියෙන මනසක්මයි අපි වගේමයි මං ස්වාමීන් වහන්සේ මතක් කරපු දෙයට දේ මේ හැම කෙනාටම ඒක දෙන වටිනාකම මම මේ කියන්නේ අපි වගේමයි බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතය. නේද? එක තැනකදී ඇත්තටම බෝධිසත්වයන් වහන්සේට හදිස්සි කාරණාවකදී එක තැනකදී යම් වැරදීමක් තියෙන ජාතක කතාවක් තියෙනවා. ඒක යම් වැරදීමක් වෙනවා. ඒ කියන්නේ රජුරුවන්ගේ විසව පිළිබඳ සිතක් පහළ වෙලා ධ්‍යාන පිරිහිලා ලොකු ගැටලුවක් එනවා. ඒ ගැටලුව අප වෙලාවේ රජ්ජුරුව හොඳ යාළුවා. නේද? රජ්ජුරුව මොකද කරන්නේ? ඉක්මනට මේ පිළිබඳව සිහි උපද්දවනවා. මතක් කරනවා තාපසයට මතක් කරනවා රජ වාසලේ ඉන්න තාපසයට. ඒත් එක්ක මොකද වෙන්නේ? උපන් සිහියත් එක්ක නැවතර සියලු ධ්‍යාන ඇති කරගෙන උන්වහන්සේ සුවසේ තමන්ගේ පැත්තට ආය වැඩෙනවා. ඉක්මනින් ඒ කුසලයේ වර්ධනය කරගන්නවා. ඉතින් අපි මේ හුඟාක් අයට වෙන්නේ වැටක් හෙලිලා තිබ්බත් නේද? පොඩි වචනයක් කවුරුහරි පොඩක් උදව් කරේ නැත්තම් නේද? අකුසල් පුරෝගෙන හැම වෙලෙම පැහැව පැහැව පැහැව පැහැව ඉන්නවා. ඕනම දෙයකට ප්‍රතිකාරයක් ඉක්මනින් කරලා තමන්ගේ හිත පිරිසුදු කරගෙන කටයුතු කරන්න පුළුවන් සිහිය තියාගෙන ඒක තේරම ප්‍රතිචාර දක්වන්න එපා කියන එක නෙවෙයි. නියට වෙන්න කියන එක නෙවෙයි අපේ සාකච්ඡා. අපි අත්ත කතා කරනවා. ඇතුළ පුච්ච ගන්න. ඇතුළ සිහියෙන් ඉන්න කෙනෙකුට ඇතුළ පුච්ච ගන්න නැතුව ඇතුළ දවා ගන්න නැතුව ඇත්ත කතා කරලා ඇත්තට මොන දෙලා ඍජු මුදු ප්‍රතිපත්තිය කියන්න පුළුවන්කම තියෙනවා. දැන් අපේ ස්කන්ධ පහ ගත්තත් අපි හන්නේ දැන් වේදනා සංඥා සංකාර විඥාන කියන හතරම මනසට අදාළයිනේ. රූපය කියන්නේ පහෙන් එකක් විතරයි. එකක් විතරයි. ඒකට අපි එක පෝෂණය කරමින් මුළු ජීවිතේම ගත කරනවා. අර හතරම අතහැරලා. ඉතින් ඒ හතර يعني කය පිරිසුදු කරනවා. <laughs> ඒක කය සරසනවා. <laughs> ඔක්කොම පිරිසුදු කරන්නේ සිත සරසන්නේ. මුළු වෙලාව මුදා. කය පිරිසුදු වෙන්නේ දුවිලි ආදී <laughs> සිත පිරිසුදු වෙන්නේ අපසල්ට. පහෙන් හතරක් අතහැරලා පහෙන් එකක් එකක එල්ලලා දුකටපත් වෙනවා ඉතින්. හොඳයි. ඉතින් එහෙමනම් අපිට මම හිතන්නේ බොහොම දේවල් හිතන්න යමක් ලැබුණා කියලායි. ඉතින් ඒකයි අපි අත්‍තරම සූත්‍ර පිටකයේ තියෙන දේවලුත් එක්ක මහා සංඝරත්නය මේ වැඩසටහනට වඩම්වාගෙන මේ විදිහට සාකච්ඡා පවත්වන්නේ. අපි බොහොම පුණ්‍ය අනුමෝදනා කරනවා ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ බොහොම කාර්යබහුලව කටයුතු කරන ස්වාමීන් වහන්සේ නමක් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය අනුරාධපුරේ කතිකාචාර්ය ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් ඒ ඔක්කොම වැඩ පසක තියෙද්දී අපි මතක් කරපු සැනින් මේ ස්ථානයට පැමිණිලා අපිත් එක්ක මේ කටයුතු බෙදා හදාගන්න කටයුතු කරා. උන්වහන්සේට මේ කරගෙන යන ශාසනික සේවයන් තව බොහෝ කාලයක් ඉස්ත සිද්ධ කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ලෝකෙට බිහි කරපු අම්මා තාත්තට පැවිදි ජීවිතය ලබා දුන්න ආචාර්ය උත්තමයන්න් වහන්සේලාට මහෝපාද උත්තමයන්න් වහන්සේලාට පවා උතුම් අවබෝධයක් ඇති වෙන්න සියලු දුක් නැති වෙන්න මේ සියලු පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරනවා කියලා අනුමෝදන් කරමු. ඒවට